අද තියෙන ඉතාමත් ඒ අතින් කැත්ත උඩ තියාගත්ත මාළු කෑල්ල වගේ තමයි සාසනය කියන්නේ. අපිට කවදාකවත් තව කෙනෙකුගේ සාසනික සේවාවක් හෝ ගුණයක් හෝ දකින්න බෑ. අපි හැම වෙලාවම ඔය සීල විසුද්ධිය පිළිබඳව පටවගෙන කියනවා. ඒ නිසා අපි අහිංසකව එහෙම නැත්නම් අපි අර්ථ සිද්ධිය සලකලා ඔය ඔය මතය ඔය කියන සීලය අනුව මයින් ගතිය නිකර කෙලෙසක් විදිහට සලකලා. අසත්පුරුෂකමක් විදිහට සලකලා. තමන් කෙරේ කරන අනදරයක් විදිහට සලකලා අර්ථ සිද්ධිය නසා ගන්න එකක් විදිහට සලකලා අපි මනුස්සකම සලකනවා. කොයි ආගම වුණත්, කොයි ධර්මයේ වුණත්, ඉස්ති වුණත්, කුස වුණත්, පැවිදි වුණත්, උපවිදි වුණත්, සිල්වන්ත වුණත්, ඇති වුණත් මනුස්සකම කියනවා. ඕන වෙලාවක හදන්න පුළුවන් නේ. මනුස්සකමනේ අමාරු කියලා මේ සීලය පිළිබඳ හරි පිළිස්සුවක් ගන්න. හැබැයි මේකෙන් කවදාකවත් මේ මේ අපි මනුස්සකම ඉස්සර කරගෙන සීලය අනුව ආනකාරකම් අතුක්කන්දන පරවංගන මම උසස් අනු උසස් පහක් කියලා සලකන එක සමාජ ධර්මයක් වශයෙන් අපි සම්මුතියක් වශයෙන් අපි සාමීචයක් වශයෙන් අපි අවිරුද්ධ ප්‍රතිපදාවක් වශයෙන් පාවිච්චි කරාට තමන්ගේ සීලය හැම වෙලාවෙම තියුණු කරන්න ඕන හැම වෙලාවෙම අදි සීලයක් වඩපත් කරගන්න ඕන කවදාකවත් මේ නිසා සීලය අදි සීලයක් වඩපත් කර ගත හැකිව තිබියදී සාමාන්‍ය සිලකින් අතර කරන්න එපා. ආය හම්බ වෙන්නේ අවස්ථාව. ඉතින් මේ දෙක හරියට මතක තියාගන්න. තමා වශයෙන් තමන්ගේ සීලේදී ඇති තාක් කටකද කරගන්න. හැබැයි කවදාකවත් ඒ මිම්මෙන් අනු මනින්න යන්නත් එපා. ඒ වගේම ඒ වගේ දේවල් වලට සම්බන්ධ වෙන්න ගියොත් අනිවාර්යයෙන්ම අකුසලයක් සිදු වෙනවා. අකුසලයක් කියලා කියන්නේ විශේෂයෙන් අපි අපේ දැනගන්න හද මේ පටිච්ච සමුප්පාදේ නම් අපට තේරුම් ගන්න හම්බ වෙන්නේ ওই සීලය අනුව මිනිසුමයි. ඉතින් ඒ විදිහට අපි මේ වැඩ පිළිවෙලට අපි ශීලයක් සමාදන් කරනවා. ඒකදී අපි මේ කොහොම එක ප්‍රතිපදාකට වැටෙන එක එක පෙතකට වැටෙනවා. ඊට පස්සේ මේ පෙතකට වැටුණාට පස්සේ කළ යුත්ත නම් ශීල විසුද්ධිය අවිපරිසාරය සඳහා හිතේ විපිලිසරකම නැතිවීම සඳහා කියලා ශීලය නැතිකම නිසා එන්න පුළුවන් වූ හතරාකාර බයක් තියෙනවා නම් සීලය තමන් සමාදාන්ව රකින්න කමින් අර බය හතරාකාර බයෙන් දුරුවන් වෙන හැටි ඒක සමාදන් වෙලා ඒ අනුව කටයුතු කිරීමෙන් තමයි අපිට සමාධියක් ගන්න පුළුවන්. ඉතින් මේ දේශනා මාලාවට එච්චරම සම්බන්ධ නැති වෙන්න පුළුවන්. නමුත් මම කෙටියෙන් මතක් කරනවා සීලේ නැති මනුස්සයා සතුන් මරන, හොරකම් කරන, කාමීත්‍යාචාරය කරන, බොරු කේලම් හිස් වචන පරිස වචන පාවිච්චි කරන, වාචික උච්චරිත. ඒ මනුස්සයාට කොයි වෙලාවක හෝ ලෙඩ වෙලා, තනි වෙලා, අන්ධකාර වෙලා, කරවල වෙලා මරණාසන්න වෙනකොට තමයි තමන් දෙස් දෙන ගතිය. තමන්ගේ අත්තානුවාදය කදාක බේරන්න හොයන. ඒසයි මිනිස්සු වයසට යනකොට බයයි, ලෙඩ වෙනකොට බයයි, මරණයට බයයි. ඒකවල තනි වෙන විවිධත් එක්කම ඉන්නෝ. නැත්තම් තනි කන්දෝකේ. මොකද තමන්ට තමන් බයයි තමන් කරපු අපරාධ නිසා. මේ සීලය කවදා හෝ රැකගන්න කවදා හෝ තමන් සමාදන්ව සීලය පිළිගත්තා නම් එතෙක් කරපු සීල්පද වලින් නම් අපිට බය ඉඳී තියෙනවා. නමුත් මේ බුදුන්ගේ නාමයෙන් ධර්මයේ නාමයෙන් සංඝයාගේ නාමයෙන් අපි අද සීලාචාර වුණානි, අද හීතල වුණානි, අද හික්මුණානි, අද සීල්වන්ත වුණානි කියලා ඒ කාටවත් බය නෙවෙයි. ඒකෙන් පුදුමාකාර සාන්තියක් එන්න පුළුවන් එන්න දෙයක් ආදීන් ඒ පරණ කරපු අකුසල කර්ම නිසා නමුත් මම අද විඳින්නේ සීල්වතෙක් විදියට මම මත්තට නෙවෙයි මේ මතින් තව කාට හරි කායික දුක්චර්ත වීතික්‍රමණයක් කරන්න කියලා තාංවාදී උපාය පිළිබඳව දුමාකාර සාංශයක් ලබන්න පුළුවන් මුදම චර්ත තමයි අංගිලිමාල චර්ත. අනිත් එක තමයි පරානුවාද බය. අපි දුස්සීලව ගත කරනවා කොහොමද තත්තු බය. විශේෂයෙන්ම ලංකාව වගේ රටවල අපි ජීවත් වෙන්නේ සමාජශීලීව. එතකොට හැදිච්ච gedara නැහැදිච්ච එකයි කියලා. එතකොට ඒ තරම් කොච්චර නම්බුකාර විදිහට ජීවත් වුණා රූපවන්තව ධනවන්තව කුලවන්තව උතුණා රට්ටු බයින් එකේ බලක් ගන්න බෑ ඒක නිසා ඒ මනුස්සයා මැරලා ගියත් ඒතර දරුවන්ව කපා ගන්නවා ඒක පරානුවාද බය කියලා කියන්නේ ඒ පරානුවාද බයෙන් බේරෙන්න බැරි එකක් හරිම ඉෂේරදයක් මේ දුස්සීලයක් තුන්වෙනි එක තමයි දණ්ඩ බය දණ්ඩ බය කියන්නේ දණ්ඩ නීති සංග්‍රහයම කවදා හෝ හිරේ විලංගු වෙනවා එහෙම නැත්නම් උසාවිය ඒකටත් බයයි ඒ ඒ තුනටම අද තියෙනවා එක බේරුම් ක්‍රමයක් අල්ලස. අල්ලසින්ම තුනම බේරන්න. නමුත් අවසාන එකක් තියෙනවා දණ්ඩ දුක්ගති බය කියලා මම මේ මැත්තේ පිට පහළට තියලා කඳ උඩට තියාගෙන හැදගෙන ඇදගෙන වැටෙන්නේ අපාය. ඒකට අල්ලසෙන් කරන්න බෑ මොකද යාමේ අල්ලස් ගන්න. ඒ ඇත්ත එකේ කතා මොකක්වත් නැහැ. ඒ නිසා අද කරන හරියක් කරන්නේ දුස්සීලව ඉඳගෙන සීලවන්තකමක් පෙන්නාගෙන බයලජ්ජ නැතුව ඒ හැම අත්තානුවාද බය වෙනකොට බීලා කාලා රැට මොකක් හරි දෙල්ලම් කරලා අනිකම නැත් කරනවා. ඒව නැත්තම් නරක නමක් ආවොත් පත්‍රයක් දෙක අර ගන්නවා ටෙලිවිෂන් එක මෙහෙට අරගෙන තමන්ගේ සුදුන් පාගන්න එක තමයි කරන්නේ. ඒ වගේම උසාවියේ හිරේ ගියයි කියන එක හත්ත පහක ගණක් න ඕනේ නඩුවක් විසඳ ගන්න පුළුවන්. ඒ ඒ සම්තිං එක දීලා. නමුත් අවසානයකට බේරෙන්නේ ඉතින් ඒක නිසා කවදා හෝ යම් කෙනෙක් කොච්චර අපරාධ කළා කීදී හෝ සාසනික ගෞරවයෙන් සිල්වන්තයෙකු පිළිකියා නම් දුමාකාර ඔබේ බරක් විමත වීමක් කරන්න ඒක පංචිල්, අටසිල්, නවසිල්, දසසිල්, සාමනීර සීල, උපසම්පදා සීල, දුතාංග සීල වශයෙන් විශාල පරාසයක් තියෙනවා. ඒක හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ. Taman ඉන්න එකට වැඩිය තවුන් දෙකක් තියෙනවා. හැකි හැම අවස්ථාවකම මේක ප්‍රතිශීලයක් වරපත් කරනවා. පත් කරන ගමන් සතුටු වෙන්න මේ කාටවත් බයකට වක්. ආදායම් බත් දෙන්නේ දහසෙන්ට වක්. එහෙම නැත්නම් රජු රෝ බය කරනවටත් දඬුවම් කරනවටත් නෙමෙයි. තමයි මේ කරන්නේ ශාසන කෞරින් කියලා කියලුවොත් ඒක තේරෙන පටන් අර ගන්නවා මේ ටික අපි මේක කල් ඉස්සරහා අර මිශ්‍රණේ පරණ සාසන පරණ සංසාරේ කොට. දැන් ඉන්දෙන් ඉන්ද සිල්වන්ත වෙනකොට හොඳ ලස්සනම දේ තමයි මේ ශාසනේ දුසිල්වන්ත හිටපු තරමට සිල්වන්ත වෙච්ච ගමන් ලොකු නිදහසක් ලැබෙනවා. අශෝක රජු ඔච්චර ලෝකෙට විශාල සේවයක් කෙරුවේ දැක දැක දන දන ලේපිට කාලේ ජීවිතයේදී විශාල විශක් ලැබුවා. ඊට පස්සේ තමයි හරියට ඒකෙන් ඒක පිළිබඳව ආපු ඒ සංවේගය නිසා තමයි මේ ලෝකයේ ඉන්න ශ්‍රේෂ්ඨම රාජ්‍ය නායකයා බවට පත් වෙන්නේ. ඒක නිසා අවු කරලා තියෙන එක එච්චර ප්‍රශ්නයක් නෑ. හැබැයි අත හොදන් පටන් ගත්තට පස්සේ හොඳ අධිෂ්ඨානයක් කරනවා ඒක චිත්ත විසුද්ධිය පිණිස අවිපටිසහගත භාවය පිණිස හේතු වෙනවා. ඒ නිසා කවුරුත් වටණ්ඩාවක් වෙන හිටි න්‍යායපත්‍ර තියාගන්න නැතුව මේ කෙලින්ම අවසාන ඵලය සඳහායි කියලා දැනගත් සීල විසුද්ධිය වටනම්ම කියනවා. ඒ නිසා අපි හැම වෙලාවෙම මතක තියාගන්න මේ සමාදන් වෙච්ච සීලය කඩාගෙන අපිට චිත්ත විසුද්ධියක් ගන්න බෑ ඒක දැනගත්ත ගමන් සත්ත්ව විපිලිසරකමට එනවා. ඒ වගේම භික්ෂුන් වහන්සේලාට කියලා තියෙනවා තවත් භික්ෂුවකට සීලය පිළිබඳ චෝදනා කරලා මොහතකටවත් ඒ භික්ෂුවට විපිලිසරකමක් ඇති කෙරුවොත් චෝදනා කරපේ කරනවත් අපච්චය සිද්ධ වෙනවා. මේ තරම් අපේ හිත නිකන් විවුර්ත කරපු තුවාලයක් වගේ. නිතරම තීනමානෙන් පෙළෙන තමන්ගේ ආත්මනුකම්පාව නෙවෙයි ආත්ම ද්වේෂයෙන් ගත කරන චරිත අපිට තියෙනවා. ඒ නිසා අපිට එකම ගැලවුමයි මේ ලෝකේ ඉන්නකම් තියෙන සීල විසුද්ධිය. සීල විසුද්ධිය ලැබුවාට පස්සේ සීල විසුද්ධිය හරිනම් අනිවාර්යයෙන්ම චිත්ත විසුද්ධිය ලැබෙනවා. ඒ කියන්නේ අපිට වෙයි හතරාකාර බයි දැක දැක දැන දැන ගෙවීමක් වෙනවා. ඉතින් ඒ භාවනා වැඩසටහනට අවිලා සිල් අරගෙන ඉවරලා අපි මේ චිත්ත විසුද්ධිය පරීක්ෂා කරන තැනක් තමයි ඒ අරණ්‍යගත වෙලා, රුක්ක මූලගත වෙලා, ශුන්‍යාකාරගත වෙලා ඒ හිත තමන්ගේ ඇඟට ගන්න. කවදාකවත් බෑ අපරාධකාරයෙකුට කවදාකවත් බෑ දුස්සීලයෙකුට ඊට ළඟට ගන්න. ඊට ළඟට ගත්ත ගමන් අත්අනුවාද බයක් එනවා. විශේෂයෙන්ම ඇද්දක වහන්න. භාවනා කරන භාවනාව තියා ඇද්දක වහන්න මේ ඉස්සරහින් මනස විශ්වාස කරවන්න මම පැයක් ඉඳගෙන හිතන මට කරදරයක් ඉන්නේ නැති එක හිතන්න බැරි තරම් පුදුමාකාර බයින් කියවත්. ඒක නිසා අපි ඒ ඇද්දක වහගෙන ඒක මගේ මාත් එක මම මේ ඉන්නවා මම සෑල්ව වාඩිලා ඉන්නවා මම බොහොම සම්බරව වාඩිලා ඉන්නවා මම ඊචතුරෙන් වාඩිලා ඉන්න එක චිත්තක්ෂණයකින් සීල විසුද්ධියක් තියෙනවද නැද්ද චිත්ත විසුද්ධියකට මට භාග්‍ය සම්පන්නද මට පෙරපින තියෙනවද කියන එක දැනගන්න පුළුවන්. ඉතින් ඒක උගාව අගු. හැමදාම වාඩි වෙලා සෑල්වට ඒ චිත්ත විසුද්ධිය පිළිබඳව ලෑස්ති වෙනකොටම සීලය ආවර්තනය කරන්නම කියනවා. සීලය ආවර්තනය කළොත් මම සැපසේ එක චිත්තක්ෂණයක් මේ මොහොතේ ඉන්න. එහෙම ඉඳලා ඉවර වෙලා අපි ඒ චිත්තවිසුද්ධිය තහවුරු කර ගැනීම සඳහා චිත්තවිසුද්ධිය කියන එකෙන් අපිට නිර්වචනය දෙන්න පුළුවන් ඒකාග්‍රතාවය කියලා. නැත්නම් සම්මතය, සමාධිය, ඒකාග්‍රතාවය කියලා. අපි සතිය හරහා එකම අරමුණක හිත පැවැත්වීමේ උත්සාහ කරනවා චිත්තවිසුද්ධිය ඔතුණු බලන්න. එහෙම නැත්නම් චිත්තවිසුද්ධිය වශයෙන් අපි අපතෝ අර්පණ සමාධියකට යනවා, උපචාර සමාධියකට යනවා. ඉතින් මේක විශාල යුද්ධයක්. අපි කියනවනේ සීලේ ඉඳලා සීල ශික්ෂාට දැන් සමාධි ශික්ෂාට යන්න හදා. ඉතින් මේක තමයි මිනිස්සුන්ට පමණක් කළ හැකි තිරසෙනෙකුට කවදාවත් හිතා ගන්න බැරි මේ ලෝකේ කරලා ගියේ නැත්නම් දෙවියෙකුට ප්‍රඥේකටවත් අවස්ථාවක් නැති සුද්ධ අවස්ථාවක් සිල්වන්තයෙක් විසින් මේ සමාධිය සඳහා කටයුතු කරන අවස්ථාවක්.